කේවල ක්‍රමය තුල මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට යනවා නම් ඒක බලපානේ මේ රටේ සිංහල ජනතාවට වඩා උතුරු නිගනගර දෙමළ ජනතාවට වඩා මුස්ලිම් ජනතාවට වඩා මේ කඳුරට දෙමළ ජනතාවට තමයි ඒක ගොඩක් බලපාන්නේ. ඒ නිසා අපි මේ කේවල ක්‍රමයට හරි නැත්නම් අනුපාත ක්‍රමයට හරි කඳුරට දෙමළ ජනතාව නැත්නම් කඳුරට ක්‍රියාත්මක වෙන දේශපාලන පක්ෂ වෘත්තීය සමිති, රාජේන වන සංවිධාන, ඒ වගේම මේ සිවිල් සංවිධාන කවුරුත් විරුද්ධ නැහැ. නමුත් ඒක අපේ ජනතාවට බලපානවා නම් අපිට තියෙන മന്ത്രിවරුන් ගාණක් නැති කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා.